අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ සීක ප්‍රතිපදාව ගැන. මේක දිග්ගනිකායේ සීක සූත්‍රය ඇසුරින් විස්තර වෙන්නේ. ඔව් මේක සිද්ධ වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේ වැඩ ඉන්න කාලේ. ම්ම් එතනදි මේ ශාක්‍ය වංශිකයන් අලුතින්ම හදනම නේද? අර සන්තාගාරයක් රැස්වීම් ශාලාවක් හරියටම හරි. අලුත්ම ශාලාවක්. කවුරුවත්ම තවම පාවිච්චි කරලා නැහැ. ඉතින් ශාක්‍යයන්ට ලොකු වොමනාවක් තිබුණා. ආ, භාග්‍යවතුන් මහන්සිම ඒක මුලින්ම පාවිච්චි කරනවට. ඔව්. එයාලා හිතුවා එහෙම වුණොත් ඒක එයාලට දිගු කාලයක් හිතසුව පිණිස යහපත පිණිස පවතී කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මොකද කළේ? උන්වහන්සේ ඒ ඉල්ලීම නිශ්ශබ්දතාවයෙන්ම පිළිගත්තා. ඒ කෙනෙක් කැමති වුණා. එතකොට ශාක්‍යයන් හරිම සතුටු වුණා. එයාලා ඉක්මනටම ශාලාව පිළිවෙල කරා, අතුපැදුරු එහෙම එලලා ආසන පැනෙවුවා. වතුර භාජන තියලා, තෙල් පහන් එහෙමත් දැල්වලා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සූදානම් කළා. ඔව්. ඔක්කොම ලෑස්ති කරලා ඉවර වුණාම භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාත් එක්ක එතනට වැඩම කළා. ඊට පස්සේ ධර්මදේශනාවක් තිබුණා නේද? ඔව්. භාග්‍යතුන් වහන්සේ පාසෝදාගෙන ශාලාවට ඇතුළු වෙලා මැද කණුවට පිට දීලා නැගිනහිරට මුහුණලා වාඩි වුණා. භික්ෂු සංඝයාත් බටහිර බිත්තියට පිට දීලා නැගිනහිර බලාගෙන වාඩි වුණා. ශාක්‍යොත් ඒ විදිහටම වාඩි වුණා. හ්ම් හ්ම්. ඉතින් භාග්‍යතුන් වහන්සේ එදා රාත්‍රියේ බොහෝ වේලාවක් ශාක්‍යයන්ට ධර්මයේ දේශනා කළා. හැබැයි උන්වහන්සේට යම් අපහසුාවක් දැනුණා කියලත් සඳහන් වෙනවා. ඔව්. දේශනාවෙන් පස්සේ උන්වහන්සේගේ පිටට යම් වෙහෙසක් වේදනාවක් වගේ දෙයක් දැනුණා. ඒ නිසා උන්වහන්සේට ඕනුණා ටිකක් විවේක ගන්න. ආ එතකොට තමයි ආනන්ද හාමුදුරන්ට කතා කරන්නේ. හරියටම හරි. භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කිව්වා ආනන්ද ශාක්‍යයන්ට මේ මහානාම ප්‍රධාන ශාක්‍යයන්ට සීක ප්‍රතිපදාව ගැන තවදුරටත් පහදලා දෙන්න කියලා. සීක ප්‍රතිපදාව ඒ කියන්නේ නිවන් මඟ හික්මෙන ඒ කියන්නේ තවම අරහත්වයටපත් නොහු ශික්ෂණය ලබන ආර්ය ශ්‍රාවකයාගේ පිළිවෙත. ඔව්. නිවන් මග යන කෙනාගේ පිළිවෙත. භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට එක බාර දීලා සිවුල හතරට නමලා දකුණු ඇල්ලෙන් සිංහ සෙයියාවෙන් සැතපුණා. සිහියෙන් යුතුවම එතකොට ආනන්ද හාමුදුරුවෝ මහානාම ශාක්‍යයා ඇමතලා තමයි මේ සීක ප්‍රතිපදාව විස්තර කරන්නේ. ඔව් ආනන්ද හාමුදුරුවෝ පටන් ගත්තා ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණ විස්තර කරන්න. මොනවද ඒ ලක්ෂණ? පළවෙනි එක මොකක්ද? පළවෙනියටම වැදගත්ම දේ තමයි ආර්ය ශ්‍රාවකයා සීල සම්පන්න වෙන එක. සීල සම්පන්න වෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයේ වගේ ශික්ෂාපද ඊටම හොඳින් රකින්නවා. යහපත ඇවතුම් ප්‍රවතුම් තිනවා. හරිම පොඩි වරදක පවා අකුසලයක පවා බිය දකින්නවා. හ්ම්. ඒ කියන්නේ හිතාමතා වරදක් කරන්නේ නැහැ වගේම අතපසුවීමකින් වෙන දෙයක් බිය දකින්නවද? ඔව්. ඒ ශික්ෂාපද සමාදන් වෙලා ඒ තුල හික්මෙනවා. මේක තමයි මුළු මාර්ගයේම තියෙන අත්තිවාරයම. හරි. ශක්තිමත් අත්තිවාරයමක් දැම්මට පස්සේ එදිනදා ජීවිතයේ හැසිරෙදි කොහොමද ඒක ආරක්ෂා වෙන්නේ? අන්න එතනට තමයි ඊළඟ කාරණේ එන්නේ. ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය. ඇහ කන නාසය. ඔව්. ඇස කන නාසය දිව කය මනස කියන මේ ඉන්ද්‍රිය හයෙන් ලෝකය අරමුණු කරනකොට ඒ කියන්නේ රූප දකිද්දී, ශබ්ද අහද්දී, ගඳ සුවඳ දැනෙද්දී රස දැනෙද්දි ස්පර්ශ දැනෙද්දි සිතුවිලි එද්දි ඒ වෙලාවට ඒ අරමුණු වල බාහිර ලකුණු විතරක් අරගන්නෙත් නෑ ඒවයි එටුලාන්ත විස්තර අනුව්‍යංජන වල එලිලා යන්නෙත් නෑ ඒ කියන්නේ දැක්ක දෙයක් ගැන හිත හිතා ඉන්නේ නෑ වගේද ඔව් ඒ වගේ ඒ ඉන්ද්‍රිය දොරටු අසංවරව තියන්න ගියොත් ලෝභ, දොම්නස වගේ පවිතු අකුසල ධර්ම හිතට ගලාගෙන එන්න පුළුවන්. ඉතින් ඒක නොවෙන්න වග බලා ගන්නවා. ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා දොරටු වහලා තියා ගන්නවා වගේ. ඒක ලේසි නෑ නේද? නිතරම සිහියෙන් ඉන්න ඕන. අනිවාර්යෙන්ම. ඒකට තමයි ඊළඟ කරුණුත් සම්බන්ධ වෙන්නේ. තුන්වෙනි එක තමයි භෝජනයේහි පමණ දැනීම. ආහාර ගැනීමේදී. ඔව්. නුවණින් යුතුව ආහාර ගන්න එක. අපි කන්නේ මේ ශාරීරිය පවත්වාගෙන යන්න ජීවත් වෙන්න බ්‍රහ්මචර්යාවට අනුග්‍රහයක් විදිහට මිසක් මේක ලස්සන කරන්නවත්, ජවය ගන්නවත්, මත් වෙන්නවත් නෙවෙයි. හරියටම හරි. ආහාරීය අරමුණ හරියට තේරුම් අරන් නුවණින් යුතුව පමණ දැනගෙන වළඳනවා. හරි. ඊළඟට එනවා නිින්ද ගැන කාරණයක්. ඔව්. හතරවෙනි එක జాగරියානු යෝගය. ඒ කියන්නේ නිදිවරාගෙන භාවනා කිරීම. හැමතිස්සෙම හැරගෙන ඉන්න එකද? නෑ නෑ එහෙම එකක් නෙමෙයි. මේකේ තේරුම දවල් කාලයේදීත් රාත්‍රියේ පළවෙනි යාමේත් හවස 6 සිට 10 දක්වා වගේ සහ අන්තිම යාමේත් පාන්දර 2 සිට 6 දක්වා වගේ සක්මන් භාවනාවෙන් සහ ඉඳගෙන කරන භාවනාවෙන් හිත නීවරණ වලින් පිරිසුදු කරගන්නවා. නීවරණ කියන්නේ අර කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ? ඔව්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන හිතේ බාධක මේවායින් හිත නිදහස් කරගන්නවා. එතකොට මෙදියම් රැයේ මෙදියම් යාමේ රාත්‍රී 10 සිට පාන්දර 2 දක්වා සිහියෙන් නුවණින් යුතුව දකුණු වැලෙන් සිංහසෙයාවෙන් සැතපෙනවා. නැගිටින වෙලාවත් හිතේ තියාගෙන. ඒ කියන්නේ නිന്ദපවා සිහියෙන් කරන දෙයක්. මේ ඔක්කොම සීලය, ඉන්ද්‍රිය සංවරය, ආහාරයේ පමන දැනීම, නිදිවැරීම මේවා ශ්‍රාවකයාව යම් තැනකට ගෙනවා. ඕ මේවා තුලින් ශ්‍රාවකයාගේ චරණය, ඒ කියන්නේ හැසිරීම සකස් වෙනවා. හැබැයි ඒ විතරක්මදී ඒකම මානසික ගුණධර්ම ටිකකුත් වර්ධනය වෙන්න ඕනේ. ආ අන්න එතනට තමයි අර සප්ත සද්ධර්මය එන්නේ. හරියටම හරි පස්වෙනි කාරණේ තමයි සප්ත සද්ධර්මෙන් යුක්ත වීම. මේක හරියට මාර්ගය යන්න අවශ්‍ය මානසික ශක්තිය, මානසික මෙවලම් වගේ. මොනවද හත? එක සදහැව, ශ්‍රද්ධාව, තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය, උන්වහන්සේගේ ගුණ ගැන අචල විශ්වාසය. දෙක හිරි, පවට ඇති ලැජ්ජාව, කායික, වාචසික, මානසික දුෂ්චරිත කරන්න ලැජ්ජයි. තුන ඔත්තප්ප, පවට ඇති බිය, ඒ වගේ දුෂ්චරිත සහ අකුසල් කරන්න බයයි. හරි. 4. බාහු සත්‍යය, බහුශෘත බව. ඒ කියන්නේ ධර්මය හොඳට අහලා මතක තියාගෙන නිතර නිතර ඒක මෙනෙහි කරලා ප්‍රගුණ කරලා නුවණින් විනිවිද දැකීම. පහ. වීරිය, ආරද්ධ විරිය, ඒ කියන්නේ අකුසල් දුරු කරන්නත්, කුසල් වඩවා ගන්නත් තියෙන නොපසුබස්නා උත්සාහය, අදිෂ්ඨානය. ඔව්. හය. සති, සිහිය. මනා සිහියෙන් සහ නුවණින් සම්පජඤ්ඤයෙන් යුක්ත වීම කරන කියන දේ ගැන හිතන දේ ගැන නිරන්තර අවධානය. හත්වෙනි එක. හත. පඤ්ඤා ප්‍රඥාව. විශේෂයෙන්ම මේ දුක්ඛයත් දුක්ඛ නිරෝධයත් අවබෝධ කරගන්න උපකාරී වෙන විදර්ශනා ප්‍රඥාව. ශ්‍රද්ධාව හිරි ඔත්තප්ප බාවසචිය වීරිය සති පඤ්ඤාමි හත්ම තියෙන්න ඕන. ඔව්. මේ සප්ත සද්ධර්මයේ තමයි ශ්‍රාවකයාව මාර්ගයේ ඉදිරියටම තල්ලු කරන්නේ. ඉකි මේ සීලය, ඉන්ද්‍රිය සංවරය, ආහාර නින්දේ සිහිය මේ සද්ධර්ම හත මේ ඔක්කොම එකතු වුණාම ශ්‍රාවකයා යා මානසික දියුණුවක් ලබනවා නේද? අර ධානය ගැනත් කතා වුණා. අන්න හරි. හයවෙනි කාරණය තමයි මේ ප්‍රතිපදාව වඩනකොට හිත අර නීවරණ වලින් හොඳටම පිරිසිදු වුණාම ආර්ය ශ්‍රාවකයාට පුළුවන් වෙලවා ධ්‍යාන හතර පහසුවෙන් ලබාගෙන වාසය කරන්න. පළමු ධ්‍යානය. ඔව්. කාමයන්ගෙන් සහ අකුසල ධර්මයන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා විතක්ක සහිත, ਵਿਚාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය සහ සුඛයේ තියෙන පළමු ධ්‍යානය. දෙවනි, තුන්වනි, හතරවනි ඒවත් ඒ වගේම. ඔව්. පිළිවෙලින් විතක්ක ਵਿਚාර සංසිඳීමෙන් හටගන්න සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය තෙන දෙවනි ධ්‍යානය. හ්ම්. ප්‍රීතියත් නැති වෙලා උපේක්ෂාවෙන් සහ සිහියෙන් යුතුව කායික සුවයක් විඳින තුන්වෙනි ධානය. ඊයේ කායික සැපය දුකත් නැති වෙලා සොම්නස් දොම්නස් නැති වෙලා උපේක්ෂා සහගත පාරිශුද්ධ සිහිය පමණක් තියෙන හතරවෙනි ධානය. මේ ධාන අවශ්‍ය වෙලාවට කැමති විදිහට පහසුවෙන් ලබන්න පුළුවන් කියලයි කියන්නේ. ඔව්. නිකාමලාභී, අකිච්චලාභී, අකසිරලාභී. ඒ කියන්නේ කැමැතිසේ පහසුවෙන් වෙහෙසක් නැතුව ලබන්න පුළුවන් තත්වයටපත් වෙනවා. මේ ධානය කියන්නේ මානසිකව හුඟක් බලවත් පිරිසුදු තත්වයන් ප්‍රඥාව වඩන්න හරිම උපකාරී. හරි. මේ තමයි සීක ප්‍රතිපදාවේ ප්‍රධාන අංග ටික. සීලයෙන් පටන් අරන් ඉන්ද්‍රිය සංවරය, ආහාර නින්දේ සිහිය, සප්ත සද්ධර්මය, ඊළඟට ධාන. මේ සම්පූර්ණ පිළිවෙතේ අවසාන ප්‍රතිඵලය ගැන ආනන්ද හාමුදුරුව මොකද්ද කිව්වේ? උන්වහන්සේ හරිම ලස්සන උපමාවක් ගෙනාව එක පැහැදිලි කරන්න. මොකද උපමාව? උන්වහන්සේ කිව්වා හිතන්න කිකිලියක් බිත්තර අටක් හරි 10ක් හරි 12ක් හරි රකින්නවා කියලා. ඒ කිකිලියේ ඒ බිත්තර හොඳට උණුසුම දීලා හරියට පෙරලලා හොඳට බලා ගන්නවා කියලා. එහෙම හොඳට රැකවරණය ලැබෙන බිත්තර වලින් පැටියෙක්ට තමන්ගේ නියපොතු තුඩෙන් හරි හොට තුඩෙන් හරි කටුව පැලාගෙන නිරුපද්‍රිතව එළියට එන්න බැරි වෙයි කියලා හිතන්න පුළුවන්ද? බෑ නේද? එහෙම බලාගත්තම අනිවාර්යෙන් පැටව එනවා. අන්න ඒ වගේම තමයි ආනන්ද හාමුදුරුවෝ කිව්වා මේ විදිහට සීල, ඉන්ද්‍රිය සංවරය, ධාන ආදී සීක ප්‍රතිපදාවේ හරියට මේ දෙන ආර්ය ශ්‍රාවකයාට මම අවබෝධ කරනවා මම සත්‍ය අවබෝධ කරනවා හෝ මම අරහත්වයට පත්වනවා කියලා විශේෂ වුවමනාවක් අදිෂ්ඨානයක් නැතුව වුණත් ඔව් ඒ පැත්තටම නැඹුරු වෙලා ඉන්නවා. ඒකාන්තයෙන්ම අවබෝධය ලබනවා, සත්‍ය දකිනවා, කෙලස් ප්‍රහාණය කරලා අරහත් විටපත් වෙන්න පුළුවන්කම ලැබිනවා. හරියට අර හොඳට රැකපු බිත්තරේ කටුව බින්දගෙන පෙටි එලීට එනවා වගේමයි. ඒ කියන්නේ මේ ප්‍රතිපදාව හරියට අනුගමනය කරනවා නම් ප්‍රතිඵලය නියතයි වගේ දෙයක්. හැබැයි බිත්තරේ නරක වෙන්නක් බෑ නේද? අනිවාර්යයෙන්ම ප්‍රතිපදාව හරියට සම්පූර්ණ වෙන්න ඕන අඩුපාඩු තියෙන්න බෑ. එතකොට මේ ප්‍රතිපදාව සම්පූර්ණ වුණාම විශේෂයෙන්ම අර හතරවෙනි ධානයේ වගේ තත්වයකදී අවිද්‍යාව දුරු වෙන හැටි ගැනත් විස්තර කරනෝ නේද? ඔව් අන්න ඒක තමයි උච්චතම අවස්ථාව. ඒ සමාපatti සිතේ තව දුරටත් දියුණු කළාම ත්‍රිවිද්‍යාව පහළ වෙනවා. අවිද්‍යාව බිඳිලා විද්‍යාව පහළ වෙනවා. ත්‍රිවිද්‍යාව මොනවද ඒ තුන? පළවෙනි එක පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒ කියන්නේ තමන් පෙර ආත්ම භවවල ජීවත් වුණු හැටි. නම්ගොත් සැප දුක් විඳපු හැටි, ආයුෂ කොච්චරක් තිබුණද, එතනින් මැරිලා කොහෙද ඉපදුනේ කියන මේ ඔක්කොම විස්තර සහිතව සිහි කරන්න පුළුවන් නුවණ. හරි පුදුමයි නේද? තමන්ගේ අතීතය දකිනවා. දෙවෙනි එක දෙවෙනි එක චුතූපපාත ඥානය. ඒකට දිබ්බ චක්කු කියලත් කියනවා. ඒ කියන්නේ පිරිසිදු මිනිසස ඉක්මවා ගිය දිවසින් සත්වයන් මැරින හැටි, චුත වෙන හැටි සහ උපදින හැටි, උපපාත වෙන හැටි දකින නුවණ. ඒ විතරක් නෙවෙයි, යාලා එහෙම වෙන්නේ කර්මානුරූපව කියලා දකිනවා. ඔව්. හොඳ කර්ම කරපෝය සුගතියේ උපදින හැටි නරක කර්ම කරපෝය දුගතියේ උපදින හැටි මේ ඔක්කොම පැහැදිලිව දකිනවා. තුම්මනි විද්‍යාව තමයි වැදගත්ම එක වෙන්න ඇති. ඔහො ඒ තමයි ආසවක්ඛ්‍ය ඥානය ආශ්‍රව ක්ෂය කිරීමේ නුවණ කාමාසව භවාසව දිට්ඨාසව අවිජ්ජාසව කියන මේ සියලු ආශ්‍රවයන් කෙලස් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා මේ ජීවිතේදීම තමන් විසින්ම අවබෝධ කරලා අරහත් ඵලයටපත් වෙලා චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කරගෙන වාසය කරවා ඒ නුවණ තමයි ආසවක්ඛ්‍ය ඥානීය මේක ලැබුවම තමයි සසර ගමන ඉවරි වෙන්නේ. එතකොට අර මුලින් කතා කරපු සීලය, ඉන්ද්‍රිය සංවරය, භෝජනය, මත්ඤ්‍යුතා, జాగරය අනුയോഗය, සප්ත සද්ධර්මය, ධානය මේ ටිකයි මේ දැන් කියපු ත්‍රිවිද්‍යාවයි අතර සම්බන්ධය මොකක්ද? අන්න ඒක තමයි ආනන්ද හාමුදුරෝ ඊළඟට පැහැදිලි කළේ. උන්වහන්සේ කියුවා අර මුලින් විස්තර කරපු සීලාදි ගුණධර්ම ටික, ඒ කියන්නේ ප්‍රතිපදාව, ඒක තමයි චරණ්‍ය හැසිරීම පිළිවෙත. ආ, හරි. අර අන්තිමට පහළ වුණු ත්‍රිවිද්‍යාව තමයි විද්‍යා නුවණ අවබෝධය. එතකොට කෙනෙක් මේ චරණේනොත් විද්‍යාවෙනුත් දෙකේම සම්පූර්ණ වුණාම අනේ යාට තමයි කියන්නේ විද්‍යාචරණ සම්පන්න කියලා. විද්‍යාවනුත් චරණේනුත් යුක්ත කෙනා. ඒ කියන්නේ හැසිරීමයි අවබෝධයයි දෙකම තියෙන්න ඕනේ. එකක් නැතුව අනික සම්පූර්ණ නෑ. හරියටම හරි. ආනන්ද හැමදුර මතක් කළා සනත් කුමාර කියන බ්‍රහ්මයාත්මය ගැන ගාථාවක් කියලා තියෙනවා කියලා. මොකද ඒ ගාථාවෙන් කියුනේ වංශ ගෝත්‍ර අනුව බලනකොට ක්ෂත්‍රියා තමයි මිනිසුන් අතර උතුම්. නමුත් කවුරු හරි විද්‍යාවෙන් සහ චරණයෙන් යුක්ත නම් එයා තමයි දෙවියන් සහ මිනිසුන් අතර ශ්‍රේෂ්ඨතමයා වෙන්නේ කියලා ඒ ගාථාවේ තිබුණේ. ඒ කියන්නේ ඇත්තකම ශ්‍රේෂ්ඨ වෙන්නේ කුලයෙන්වත් බලයෙන්වත් නෙවෙයි මේ විද්‍යාචරණ සම්පන්න බවින්. ඔව්. භාග්‍යවතුන් වහන්සේත් ඒ බ්‍රහ්ම ගාථාව අනුමත කළා කියලා ආනන්ද හැමදෙරෝ කිව්වා. ඉතින් මේ දීර්ඝ විස්තරය අවසානයේදී අර සැතපීලා හිටපු භාග්‍යවතුන් වහන්සේ අවදි වුණා. ඔව්. භාග්‍යවතුන් වහන්සේ අවදි වෙලා ආනන්ද හැමදෙරුන්ගෙන් ඇහුවා නේද දැන් ශාක්‍යයන්ට සීක ප්‍රතිපදාව දේශනා කළේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා සාදු. සාදු ආනන්ද. ඊටාම හොඳයි. ඔබ ශාක්‍යයන්ට සීක ප්‍රතිපදාම හරිම හොඳින් පැහැදිලි කළා කියලා අනුමත කළා. ඒක ආනන්ද හඳුරන්න ලොකු දෙයක් වෙන්නේ නැති. අනිවාර්යෙන්ම ශාක්‍යයන්ුත් ඒ දේශනාව අහලා හුඟක් සතුටු වෙලා අනුමෝදන් වුණා කියලා ඒ සූත්‍රය අවසානයේ සඳහන් වෙන්නේ. එසේනම් මේ සූත්‍රයෙන් අපිට ලැබෙන පණිවිඩය හරිම පැහැදිලි. සීක ප්‍රතිපදාව කියන්නේ සීලයෙන් පටන් අරන් චිත්ත සමාධිය හරහා ගිහින් ප්‍රඥාවෙන්, ඒ කියන්නේ ත්‍රිවිද්‍යාවෙන් කෙලවර වෙන සම්පූර්ණ මාර්ගයක්. ඔව්. ඒක චරණ සහ විඥා කියන දෙකේම එකතුවක් හැසිරීමයි අවබෝධයයි දෙකම අවශ්‍යයි. එතකොට අපිට අවසාන වශයෙන් මෙනෙහි කරන්න මෙහෙම දෙයක් ඉතිරි වෙනව නේද? මේ විස්තර වුණු සම්පූර්ණ සීක ප්‍රතිපදාව මේ චරණය සහ විඥා කියන එකතුව අද අපේ එදිනදා ජීවිතවලට කොහොමද සම්බන්ධ කරගන්නේ? හ්ම් ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ මේ ධර්ම කරුණු ප්‍රායෝගිකව ජීවිතයට ගලපගන්නේ කොහොමද කියන එක. ශරණිය නැතුව විද්‍යාවක් එහෙම නැත්නම් විද්‍යාව නැතුව හුදු චරණයක් විතරක් ප්‍රමාණවත්ද කියන එකත් හිතන්න වටිනවා. ඔව්. ඒ දෙකේ අත්‍යවශ්‍ය සම්බන්ධතාවය ගැන තවදුරටත් විමසන්න හිතන්න අපිට මේ සූත්‍රයේ මඟ පින්වීමක් ලැබෙනවා.